අපි අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියුරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාව නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කළා දෙන්න. විදියට අපි ඉල්ලා සිටින වැඩමුළු නායකත්වයෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මඟ පෙන්වා දෙන්න. මම ආනාපාන සතිය හා සක්මන මාස කිහිපයක සිට ප්‍රගුණ කරමි. සක්මන වැඩිපුර කරමි. සක්මන් කරද්දී වම දකුණ පාද ස්පර්ශය සතිය පිහිටුවා සිටීමි. මුල් කාලයේදී දින කිහිපයකින් අත්වල හා පාදවල හිරිගතිය, උරේ බරගතිය, නිදිමත බව හා මත්ගතිය ඇතිව පැවතුණි. ඉන්පසු දැස අසමතුලිත බවක් ඇති වී සක්මන් කිරීමට ඊට අපහස වුණි. මට පසුපසට හා පැත්තට ගමන් කරන්නට සිදුවිය. අඩි කිහිපයක්. මාස දෙකක පමණ සිට පාදවල පොළොවට ස්පර්ශය දැනීම අඩු වී ඇත. සමහර විට වම් පාදයේ පොළවේ වැදීම නොදෙනී යයි. සක්මනේ වේගයේ සමහර අවස්ථාවලදී නොදැනීම වැඩි වී යයි. වෙනදාට වඩා හිතට අරමුණු ගලායි. හිත සක්මනේ පිහිටුවා ඇද්දැයි නොදැනී සක්මන නවතා සිටගත් විට නාඩි වැටීමක් වැනි චලනයක් හා කම්පනයක් පපුවේද මුඛ ප්‍රදේශයේද වරින් වර ඇතිවේ. මම මේ සියල්ල දකිමින් මූල මූල කර්මස්ථානයේට සතියේ පිහිටුවා සක්මන් කිරීමට උත්සාහ ගතිමි. ගරුතර ස්වාමින් වහන්සේ මේ අවස්ථාවන් පහදා දී වැරදි නිවැරදි කර ඉදිරියට යාමට අවවාද අනුශාසනා කරන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. තෙරුවන් සරණයි. ඇත්තටම අවශ්‍ය කරන්නේ මේක දිගට යන්න ඕනේ ආත්ම විශ්වාසය විතරයි. මොකද මේ ඕනම දෙයක් සක්මනේදී වෙන්න පුළුවන්. ඒ ආත්ම විශ්වාසය ඇතිවීම සඳහා මෙහෙම කියන්න පුළුවන්. මේ සක්මන් කරනකොට ඒ වගේ පාලනයක් නැති වෙනවා, එහෙම වැනෙනවා, පස්සට යන්න වෙනවා, විවිධාකාර දේවල් වෙනවා. ඒ කොයි දේ වුණත් මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදින්මින් ඉන්නේ කියලා දන්නවනම් සක්මන 100ක් හරි. ඊට පස්සේ මේකේ තියෙන දෙයට හිටගත් වෙලාවේ මම දැන් ඇවිදිනව නෙවෙයි හිටගෙන ඉනවා. ඉඳගෙනත් නෙවෙයි, ඉඳගෙනත් නෙවෙයි කියලා මේ ඉරියව්වට හිත යොදනකොට ඔය 100%ක්ම ආත්ම විශ්වාසය ලැබෙනවා. ඒ නිසා බලන්න පුළුවන් වෙලාවේ විස්තර බලන්න වම දකුණු වශයෙන්, මුල මැදාග වශයෙන්, විලුඹ, කකුල් ඔක්කොම බලන්න. එහෙම නැති වෙන වෙලාවක් එනවා. ඒකට අපි කියනවා සමස්තය බලන වෙලාව කියලා. ඒ වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි ඇවිදිනවා. ඒකෙන් සතුට වෙන. ඒ ඒ වගේ ඒ තෝන්තු වෙලා සමස්ත පේන වෙලාවේ විස්තර හොයන්න ගත්තොත් අවුලකට යනවා. ඒ වෙලාවේදී ඒකෙන් සතුට වෙනවා. ආයෙ විවේක වෙලා හිත තියුණු වෙලා වෙලාවේ අර වගේම මේ විලුඹ මෙලේ වගේ මේ ඇඟිලි මේ පෑගින්න වැලි මේ පෑගින්න ලනුපැදුර හොඳට විස්තර බලන්න. ඒ නිසා විශ්වාසය ඇති කර ගැනීම සඳහා කියන්න තියෙන්නේ මේ තොරතුරු නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. විස්තර පෙන්වන වෙලාවේ විස්තර බලන්න, සමස්ත පෙන්වන වෙලාවේ සමස්තය බලන්න. ඒ දෙක තේරුම් ගන්න කටයුතු කරුවොත් ආත්ම විශ්වාසය කවදාවත් කැඩෙන්නේ නැහැ. ඉතින් මේ දෙකටම සමහිත ඇති කරගන්නවා කියන එක ලෑස් වෙලා යනවා කියන එක ඇති වෙන්න වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ. මොකද අපි යනකොට මෙන්න මේකම පේන්න ඕනයි කියලා. ඉතින් ඒකට ආත්ම විශ්වාසයත් කැඩෙනවා. ඒක පේන්නේ නැහැ. එනේ පේන ඕනම දෙයක් බලන්න තමන් ඉරියව්ව දන්නවා නම් 100%ක් ලකුණු. පුළුවන් වෙච්ච වෙලාව විස්තර බලන්න. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටසකට තියෙනවා. ආනාපාන සතිය. හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැදෙනවා දැකගතිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ මුල මැදාග දැකගතිමි. ඉන්පසු ආශ්වාසය හා ප්‍රශ්වාසයේ අවසන් වූ පසු එන හිස් අවස්ථාව දැක එයට සිහියට පිහිටුවීම හුස්ම සංසිඳී නොදෙනෙන බව දුටුවෙමි. මුල් කාලයේ පරියංකයේදී ශරීරයේ විවිධ චලන නිසා දෙපසට වේගෙන් චලනය වීම, ශරීරයේ උඩ කොටස ඉදිරියට හා පසුපසට චලනය වීම අත්දැක්විමි. අත්පාවල හිරිගතියද දැනුනි. පසුවේම චලන අඩු වී නාඩි වැටීම වැනි චලන තනින් තන බර වීහා තනින් තන බඩේ හා පපුවේ දැනුනි. ඒවා ඉක්මනින් ඇති වී නැති වී යන බව දුටින්. දැන් මාස දෙකක් පමණ එම නාඩි වැටීම වැනි චලන මුඛ ප්‍රදේශයේ පරයන්කේදී දිගටම පවතී. නිකං වාඩි වී සිටින විටද නැගිට සිටින විටද එම චලනයම දැනේ. මා ආනාපාන සතිය වැඩිීමේදී යම් වැරදි ඇතනම් නිවැරදි කර ඉදිරියට සතිය වැඩිවීමට ඔබ වහන්සේගෙන් අනුශාසනය ඉතා අගේ කොට සලකමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදිහට යම් විලාවක යම් කෙනෙකුට යම් ඉරියව්වකදී කම්පන චංචල දැනට ගත්තා නම් එයා කොයි ඉරියව්වේ බැලුවත් ඒක තියෙනවා. බලන්න නැති නිසා පේන්නේ නැහැ. ඒ නිසා බුරුම ආප්තෝපදේශයක් තමයි බැලුවොත් පේනවා. බලන්න නැති නිසා පේන්නේ ඉතින් ඒක නිසා අනිත් දවසේ මේ ඉඳගෙන ඉන්නකොට නම් මුඛ වටේට කප්පට චංචල පේනවා. කොයි වෙලාවක හරි ඉඳගෙන බලන්න කොතන හිටියත් ඕක තියෙනවා. ඒ බලන්නේ අපි ඉන්නේ අතීතේ. අපි ඉන්නේ අනාගතේ. නැත්නම් වෙන කෙනෙක් ගැන හිතේ. නැත්නම් වෙන තැනක. ඒකට පේන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම පැත්තක දාලා ශරීරෙ දිහා බලන්න හිටියොත් මැරලා නැති බවට නිින්ද කියලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට හැම වෙලාවෙම කම්පන චංචල තියෙනවා. ඒක නැත්තනක් නෑ. ඒක තමයි ප්‍රාණය කියලා කියන්නේ පණ. පණ කියන්නේ නලියන. මේ නලියන බව දන්නවනම් කෙලස් නැහැ. නලියන බව දන්නේ නැතුව අතීත අනාගතයට ගියා නම් වෙන කෙනෙක් ගැන නලියන්න පටන් ගත්තොත් වෙන තැනක් ගැන නලියන්න පටන් ගත්තොත් කෙලස්. ඒ නිසා මේ Tamanට ආවේනික අස්පනා අපිට පේන දේ දකින්නවනම් ඒක හොඳට මතක තියාගන්න නික්ලේශී චිත්තක්ෂණයක්. ඒක වැඩි කරගන්නයි උත්සාහ කරන්න. ඒක මේ ඉඳගෙන ඉන්නකොටම පරියන්කයට වෙන්න ඕනේ නැහැ. වැසිකිළියට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවයි කියන්නකො. කෑම කන්න ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවයි කියලා කියන්නකො. කොහේ හිටියත් ওই තියෙන එක තියෙනවා. ඉතින් අන්න එක දැක ගත්තොත් පේනවා මුළු ලෝකෙම භවනා මධ්‍යස්ථානයක් මුළු ජීවිතේම නේවාසික භවනාවක්. එතකොට ඉතින් මෙතෙක් කල් තිබුණ මෝඩකමේ තරම තේරෙයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු 3ක පමණ සිට ආනාපාන සති භාවනාව කරමි. දිනපතා පැය දෙකක් පමණ පරයන්ක භාවනාව කරමි. දැනට අවුරුද්දක පමණ සිට පරයන්කයට ගොස් සුළු වේලාවකින්ම වරහන් ඇතුළේ විනාඩි 5ක් 10ක් හුස්ම සංසිඳී යයි. ඉන්පසු සාන්ත ස්වභාවයකින් සිටිය හැකි අතර විටින් විට සිතුවිලි පැමිණියද ඒ බව හොඳින් දන්නා අතර ඒ දෙස ඇලීමක් හෝ ගැටීමකින් තොරව බලා සිටිය හැකිය. මෙසේ පැය එකහමාරක් පමණ පරියන්කේ සිටිය හැකි අතර එවිට ශරීරයේ කිසිදු චලනයකින් තොරය. වරහන් ඇතුළේ ගල් ගැසීමින් ගල් ගැසීමක් මෙනි. මෙහිදී භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේදී අත්භවයේදීම මාර්ගඵල නිවන් සුව අත් වේවා. ඉතින් මේ විදිහට පැයකමාරෙන් පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. පැයකමාරක් භාවනා කරනවා. පැයකමාරෙන් පස්සේ මොකද වෙන්නේ? බලන්න කිව්වොත් එහෙම ඒක පැයකමාරෙන් හම්බෙන ගැම්ම දිකට යනවා. එيشා ඉරියව මාරු කරනකොට ඉරියව මාරු වෙන වෙලාවේදී ඉරියාපත සම්දිස්ථානයේදී සතිය කැඩනවාද කියලා බලන්න. එතකොට අර ඉඳගෙනම ඉන්න ඕන කියන එක නෙවෙයි. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් නැගිටින ඉරියව්වට අතපය දිගාන ඉරියව්වට කකුල් දිගාන ඉරියව්වට කොයි එක කෙරුවත් සතිය කැඩනවාද කියලා බලන්න හිටියොත් එහෙම සතියේ කැඩෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එතකොට අර දවසට තියෙන පැයකමාර දෙක තුන හතර වශයෙන් ඕනම ඉරියව්වට පාත් ගන්න පුළුවන්. ඒක හිමීට පැයකමාර ඉවර වෙනකොට විනාඩි 5 10ක් දික් කරගන්න සූර වුණොත් ඊට පස්සේ පුළුවන් ඉදිරියට පැතිලා දිගට කරගෙන යනවා. ඒ නිසා ඒ තියෙන එක කැඩෙනව නෙවෙයි ඉරියව්ව මාරු වෙනවා අරමුණ මාරු වෙනවා විතරයි සතිය දිගට තියෙනවා කියන විදිහට ඉදිරියට යන්න බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේට දහම් ගැටලුව ඉදිරිපත් කරමි. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. පරියංකේ හිඳගෙන ආනාපානයට සතිය පිහිටුවන විට විනාඩි 5කින් පමණ ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සිඳි එවිට ශරීරයේද බොහෝ විට නොදෙනී යයි. ඊතා විශාල අවකාශයකට සාපේක්ෂව ආස්වාස ප්‍රස්වාසයේ ඊතා කුඩාවට අත්දකිමි. මිහිදී සිතවිලිද යම් අවස්ථාවලදී සිතට ගලාගෙන එයි. ඇතැම් විට සිතවිලි දිගේ තප්පර 15ක් පමණ සිත ඇදී යාමක්ද සිදුවේ. ඊට පසු සිතය විසින්ම නැවත මූල කර්මස්ථානයට පැමිණෙන අතර මූල කර්මස්ථානයේ හැලහැප්පීම් වලින් තොරව පෙර පැවති ආකාරයටම පවතී. වරින් වර ශබ්ද ඇසුනද වේදනා දැනුනද සතිය අකණ්ඩව මූල කර්මස්ථානයේ පවතී. මේ ආකාරයට පැයක් පැයකමාරක් පමණ සතිය පැවැත්විය හැකිය. එමෙන්ම සමහර අවස්ථාවලදී නිින්දෙන් පිබිදුණක් මෙන් තිගැස්සීම් වලට ලක්වේ. එහෙත් පිබිදීමේදී මූල කර්මස්ථානයේ නොසැලී පවතින බව දැනගතිමි. මගේ ගැටලුව වන්නේ මෑතක සිට භාවනාව කෙරෙහි විශාල අකමැත්තක් ඇතිවීමයි. එහෙත් ඊට අසීරුවෙන් භාවනාව පවත්වාගෙන යමි. ඔබ වහන්සේගෙන් මේ උපදේශයක් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණ පතමි. අයියත් උත්සාහ කරා කියන්නේ භාවනා කරන්න එපා. සතිමත් වෙන්න. ඉවරයි. එනිසා නිතරම බලන්න සතිමත් වෙන්න හැම ඉරියව්වෙම. මේක ලියලා තිනවා හැබැයි මේ නැවත හිත හිත පිට ගියාම නැවත එනකොට තිබුණ විදියටම අරමුණ තිබුණා කියලා නිරීක්ෂණය කරලා තියෙනවා. දැන් ඒක නිරීක්ෂණ ලියවිලක් තියෙනවා. ඒ නිසා යම් හැලහැප්පීමකට ඉස්සෙල්ලත් සතිය තියෙනවනම් යම් හැලහැප්පීමකට පස්සේ සතිය තියෙනනම් අතරමැද කෙලෙස් නැහැ. ඒක තමයි සමීකරණ. ඒ නිසා හිත පිට ගිහිල්ලා ආවට පස්සේ තමන්ගේ මූල කර්මස්ථානයේ හැලහැප්පීමකින් තොරව තියෙනවනම් ඒ හිත පිට යෑමෙන් කෙලෙස් නැහැ. හිත පිට ගියා කියලා පශ්චාත්තාපුනොත් විතරයි ඒ කෙලෙසයක් වෙන්නේ. ඉතින් කොච්චර කාලයක් ඇයිද තමන්ට තමන් සාප නොකරගන්න, තමන්ට තමන් අව탁ෂීර නොකරගන්න, තමන්ට තමන් පශ්චාත්තාප නොවෙන්න ඒක සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරනවා සප්පමාදේ න කම්පති इति සති බලං. ප්‍රමාදයට හිත වැටුණයි කියලා හිත පිට ගියයි කියලා කම්ප වෙන්නේ නැත්නම් ඒක සති බලයක්. කම්ප වෙන්නේ නැත්තේ නැවත ඇවිල්ලා බලනකොට අරමුණ කැළඹිලා නැහැ. ඉතින් මේක තමයි ditta ධම්ම වේදිනිය වශයෙන්ම කර්ම ගෙවන් කිරීමේ ක්‍රමය. එහෙම නැත්නම් පව් අහෝසි කිරීමේ ක්‍රමය. මේක දැනගත්තට පස්සේ පේනවා අපේ ජීවිත කොච්චර පිවිතුරුද කියලා. කොච්චර පිරිසුදුද කියලා. කෙලස් කියනවා එතන එතන හැල්ලා යනවා. හරියට නිලුපතක් උඩ තිබ්බ වතුර කඳුල වගේ ඇලපතේ දී බින්දුව වගේ තියෙනවා. හැල්ලෙනකොට යනවා. ඉතින් මෙව සමාදන් වෙවි තමන් කාලකන්ණියෙක්ය මට අරක නෑ මේක නෑ කියනවා නම් ඉතින් අපාය ගිහිල්ලා වෙන දෙයක් හම්බෙන්නේ ওই ටිකම තමයි අපාය ගියත් හම්බෙන්නේ මොනවා දුනොත් පශ්චාත්තාප ඒ නිසා ඒගොල්ලෝ මෙහි හිටියත් අපායම තමයි ආයි ගිහිල්ලා කට උඩට හරවලා ලෝදියක් කරන්න හරි මේ ඕනේ නෑ වෙච්ච වැරදි ගැනම කල්පනා කර කර ඉන්න මෙච්චර ලස්සන සාසනයක් තියෙනවා. මෙච්චර ලස්සන ක්‍රමයක් තියෙනවා. මෙච්චර ලස්සන පව් අවශ්‍ය කිරීමේ ක්‍රමයක් අස්පනා අපිට කියලා දීලා තියේදී බෞද්ධයෝ හරීම කනගාටුවෙන් ජීවත් වෙනවා. මම මේ පව් කරලායි කියලා. අනිකාගමවල පව් නැහැ. ඒ නිසා උන්ට කනගාටු වෙන්න දෙයක් නැහැ. ජොලියේ ඉන්නවා. මේ ජීවිතේ පස්සේ මොනවා වුණා? බෞද්ධයා කියන සතා වැඩිම අල්ලපු කෙනෙක් මනසේ පවක් කරත් මෙයා සාදු කියලා අනුමෝදන් වෙනවා. පත්‍රේ කුණු හරි පැත්තේ තිබුවොත් කියවලා හිත නරක කරගන්න. කොහේ හරි ලන්දේ කොහේ හරි කුණු හරපක් තියෙනවනේ ඒ කියවලා චික් බලන්නකෝ කියලා මේ කුණු කන්දල ටොං ගාන රැයින් උදේ වෙනකොට ගෙනියනවා. මැරලා ඊගාවාත්මයට ගෙනියනවා. ඔක ඉවර කරන්න. ඉවර කරන ක්‍රමය තමයි ඔය තියෙන්නේ. ඒකට කම්මැලි හිතේ ප්‍රශ්නයක් නැහැ. භාවනාවට කම්මැලි වෙන්නේ ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සතියට කම්මැලි වෙන්න එපා. පුළුවන් තරම් බලන්න සතියෙන් විට ගියත් නැවත ආවට පස්සේ අරමුණේ මොකද වෙලා තියෙන වෙනස අරමුණේ හැලහැප්පීමක් නැත්තම් මතක තියාගන්න පව් අහෝසි වෙලා සතුටින් ඉන්න අරමුණේ මූල කර්මස්ථානයේ දිගට හිත පාත්තන්න බලන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා ආනාපාන සතිය වඩමි. කලක පටන් මාහට දැන් ආනාපානයේ ඉක්මනින්ම සංසිඳියයි. ඉන්පසු හිස් තැනකට යයි. කල යුත්තේ නොතේරේ. සිතුවිලිද පැමිණි. ඉදිරියට යාමට උපදෙස් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම වේවා. ඔය එතකොට හිස්තැන්න පැමිණීම හිස්තැන්න යෑම කරදරයක් නම් ප්‍රශ්නයක් තමයි. එහෙමනම් ආයෙ කක්ක පැකට් එකක් හොයාගෙන එන්න ඕනේ. එතකොට කක්ක දාගත්තාම ආයෙ හිස්තැන නෑ මොනවාරි හම්බෙන්නේ. ඒක සතුටින් ඉන්න පුළුවන්. ඉතින් අහනවා කක්ක පැකට් ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා. දැන් හිස් කරලා දුන්නා, සුද්ධ කරලා දුන්නා. දැන් ඒක ප්‍රශ්නයක්. දැන් කොහෙන් හරි කක්ක පැකට් එකක් හොයාගන්න. ඉතින් ඒක තමයි බෞද්ධයාගේ වැඩේ ඔච්චරම තමයි. කොහොම හරි සුද්ධ කරලා දුන්නොත් ඒක කරදරයක් යාට. ඒක නිකන් කුඩල කොටේ උඩ තිබ්බා වගේ. හරිම අපහසුයි තෝනේ තෙතමනේයි අඳුරයි ඉතින් පෙරිලහන කොහෙන්ද තෙතමනේ ගන්න පුළුවන් කොහෙන්ද අඳුර ගන්න පුළුවන් කියලා. ඒ නිසා බලන්න මේ විදියට අරමුණක් ගෙවින් වෙලා ඇති වෙන ඉස්තන Tamanට කරදරයක්ද කියලා. මේක ලියවිලා නැහැ මම හිතලා කියන්නේ. මට ගින්නලා අහන්න පුළුවන් නමුත් අද ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මට ඒක කරගන්න විදියකුත් නැහැ. ඒ නිසා මෙච්චර බුද්ධ ශාසනයකින් මේ හිත පිරිසුදු කරලා දුන්නාම ඒක කරදරයක් කරගන්නවා නම් අපිට මොකද්ද ශාසනික හැඟීම කියලා තියෙන්නේ. සාසනය කියලා අපි මොකද්ද අඳුනගෙන තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒක නිසා බලන්න මේ විදිහට ලැබෙන මේ හිස්තන පාළුවක් තනිකමක් කරදරයක්ද එහෙනම් හුදකලාවක් විවේකයක් සහ පිරිච්ච ගතියක්ද කියන එක ලියන්න එතකොට කමටහන තමන්ටම සුද්ධ වෙයි. තෙරුවන් සරණයි. ගරුතර සාමින් වහන්සේ. කලක සිටම ඔබ වහන්සේගේ අනුශාසනා අනුග්‍රහයෙන් සතිය දියුණු කර දියුණු කරන යෝගිනියක් මි. මා දිගටම සතර සතිපට්ඨානය වඩන අතර නිවසේදී මෙන්ම එදිනෙදා දිවි පැවැත්ම සතියෙන් ගත කරමි. පරයන්කේ මා නිවසේදී උදේ සවස බුද්ධ වන්දනාව කර පරයන්කේ කායානුපස්සනාව දියුණු කරමි. මාගේ මූලික කමඨහන පිම්බීම හැකිලීමයි. එසේ කාලයක් කරගෙන යාමෙන් පසුව වර්තමානයේ පරයන්කේ ගත වූ සැනින් හෘද ස්පන්දනයේ නොදෙනී දැනී එය ක්‍රමයෙන් තුනී වී යන අතර සමහර අවස්ථාවල කිසිම දැනීමක් නොදෙනී යයි. නමුත් ඕලාරික කය ඉඳගෙන ඉන්න බව දැනේ. එමෙන්ම කයේ ලිහිල් ගතියක්ද දැනේ. ඒ එක් අවස්ථාවක සංසිද්ධියකි. තවත් අවස්ථාවල මා පරියංකයට ගොස් මා දැන් මෙතන යන්න සිතා පිම්බීම හැකිලීමට සිත යොමු කරන විට පිම්බීම හැකිලීම සහ හෘද ස්පන්දනය එකට ගැටේ. මට වෙන්කර ගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවේ. ඊයේ දවස පුරා එසේ සිදු වුණු අතර එකක් ප්‍රකටව ඇල්ලීමට නොහැකි වන අතර පපු ප්‍රදේශයේ හිරවීමක් ඇතිවිය. නිවසේදීද යම් අවස්ථාවල එවැන්නක් සිදු වුණු අතර එවිට මා පරයන්කෙන් නැගිටිමි. නැවත ඉඳගත් විට හෘද ස්පන්දනය ලිහිල් වෙයි. දෙකම එකට ගැටෙන අවස්ථාද ඇතිවේ. ඊයේ මට එසේ සිදු වුණු අතර එවිට මා අත් දෙක මගේ කුස මත තබාගෙන පපෝ හිර වෙමින් පිම්බීම හැකිලිම ඇල්ලීමට තැත් කළ අතර ඒ යටපත් කර හෘද ස්පන්දනයේ ප්‍රකට වී ලිහිල් වීමට පටන් ගත් අතර අද දවස පුරා පරියංකවල හෘද ස්පන්දනයේ තුනී වෙමින් හොඳින් කය දෙස බලා සිටින්. එවිට එයද තුනී වී ලිහිල් වී සිතට ඇල්ලීමට මොකුත් නෑ වගේ දැනෙනවා. මාගේ සතිපට්ඨානයේ දියුණුවක් ඇති වී ඇතයි සිතමි. මූලික කමඨහන ස්පර්ශ කළ නොහැකි. එවැනි අවස්ථාවල මා කළ යුතු දේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමෙත උපදෙස් පතමි. සක්මන. සක්මනේදී ඊයේ තද නිදිමත ගතියක් දැනුනි. අද එසේ නොඋනේ. ඉක්මනින් දෙපා තබමින් යන බැවින් සිත පිට නොයන බව අවබෝධ වී ඇත්تمي. උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම පතමි. තෙරුවන් සරණයි. ඉතින් භාවනා කරනකොට සතියට ඉදිරිපත් වෙන අරමුණු වල ಜಾති ભેද, පන්ති ભેද තෝරන්න එපා. එහෙම එන්න අරින්න මේක තද කරනවා මේක ගණ්ඩ හදනවා ඒකට තමයි ආතතිය කියන්නේ. මේ ජීවිතේ අපිට හම්බෙච්ච කිසිම දෙයක් සතුට නෑ. තව එකක් ඉල්ලන. ඕක තමයි ආතතිය. දෙන දේ මල දාන එකත් තමයි ඉවරයි. පිම්බි මැකිලිමත් වෙනවා. හෘදේවස් පන්දනයක් වෙනවා. ඒ ඕන දෙයක් ඕන කෙනෙකුට කරන්න කියන්නේ. මේ දෙයක් බලන එක විතරයි තියෙන්නේ. බලන දේ තෝරන්නේ යමෙන් තමයි මේ ජීවිතයක් අපි මෙච්චර සංකර කරගෙන තියෙන්නේ. අප වෙත පැමිණෙන එන දේ බාර ගන්නවා නම් කිසිම දුකක් මේ ජීවිතේ නෑ. අපි ඒකට කියන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා. මේ පැමිණි දේ මුල ඕනේ මට අග වේපා. අග ඕනේ මට මුල එපා කියන්න ගත්ත ගමන් ඉතින් රණ්ඩු සරුවල් තමයි. ඒ නිසා දැනෙන්නේ පිඹීමක් ඉන්න හොඳයි. දැනෙන්නේ හෘදේවත් වේදනාවක් හොඳයි. දෙකම එකවර දැනුණා හොඳයි. දෙකෙන් එකක්වත් දෙන්න නැත්නම් ඒත් හොඳයි. අන්නේ අතර ಜಾති ආගම් ભેද තේරිල්ලෙන් තමයි මේ ලස්සන ජීවිතේ සංකර කරගෙන තියෙන්නේ. ඉතින් හරි අමාරුයි. අමාරු වෙලා තියෙන්නේ මුළු ජීවිත කාලෙම අපි පුරුදු වෙලා තියෙන තෝරන්නේ. අරකට වැඩි මේක හොඳයි. ඒක තමයි මාන්නේ කියන කෙලෙසේ ඇති වෙයි. ඉතින් අපිට නිහතමානීව පැමිණි දුක්කට ලෑස්ති වෙන්න ගොඩක් කල්යන. ගොඩක් කල්යන්නේ භාවනා අමාරු නිසාවත් ඒක දුර්ලභ දෙයක් නිසා නෙවෙයි. මේ කිසිම දෙයක් දෙන විදිහට බාර ගන්න කැමති නැහැ. ඒක සංකර කරන්න හදන. බුලත් විතර කනකොට නැට්ටයි දැල්ලයි කඩලා දාන. ඒ මොකද ඒකේ නාගයා උඩහට එනකොට නාගයා අරගෙන ඉතින් බුලත් තෙලේ නැට්ටයි මේ කාලේ ඒක විස තිනගේ කඩලා දාන. ඒකල වැටකුළු වලට නාරටි කපලා නාරටලි වෙන මාළුවක් හදන වැටකුළුලි වෙල මාළුවක් හදන. අයියෝ පිස්සු ඩබල් නේ. ඔය සත්තු එහෙම කනකොට නාරටි කපල වෙනව කනවද? නෑ පාන් කවනකොට ක්‍රස්ට් එක වෙන් කරලා දාලා මැද කෑල්ල විතරක් කනවා. පිස්සු කියන්නේ මේ සූපතාත්‍රේ වගේ කුණු අරබයක් තවත් ඇත්තේ නෑ. ඔය රිලවුන්ඩ කිසි ලෙඩක් නෑ මොකද අහුවෙච්ච දැල්ලා කාගෙන කාගෙන යනවා. උට මොකක්වත් නැහැ. ඒ නිසා පැමිණෙන දේ පැනිරහයි. ඕක මේ අරක ඉස්සර පස්සර කරන්න යන්න එපා. අරක යට කරලා මේක ගන්න යන්න එපා. ඒක තමයි විපස්සනා කියන එක තේරෙන්නේ නැහැ කියන්නේ. ඊට ලෑස්තිලා යන්න මොන එකවත් එච්චරයි. මැනිකේ උනත් එක විදියයි, නෝනා උනත් එක විදියයි, මැනිකේ උනත් නෝනා උනත් අපට වදේමයි. ඔහොම තමයි අපි කියන්නේ. රවන්න එපාමයි දේවල් මම මොනෝ කරන්නේ. කොයි අරමුණත් කෙලෙස්. ඒක මතු කරලා මේක ගන්න හදනකොට අපිට රාහුල හඳුරු කියනවා බලු බෙට්ටක් කරන ඔය බලු බෙට්ට මැද හොඳයි අග නරකයි කියන්නේ. ලෙල්ල හොඳ නෑ මැද හොඳයි කියන්නේ. මේක දිග්ගටම හාත්පස බලු බෙට්ට තියෙන. ඉතින් ඕක මොනවාට තෝරන්නේ? පිම්බීම හැකිලිම ගියත් බලු බෙට්ටා. හෘද ස්පන්දන ගියත් බලු බෙට්ටා. ඉතින් අර බෙට්ට හොඳයි මේ බෙට්ටට වැඩිය හොඳයි කියන වගේ මේවා කියනකොට බඩිනවා මට. මොන කරන්නද වෙන කියන්න දෙයක් නැහැ. ඔය අහගෙන ඉනකොට මට හිතෙන දේ. සම්මා සම්බුදු සරණයි ගෞතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී පාදවල යටිපතුල් කෙරෙහි මගේ සිත එම අරමුණින් වැඩි වේලාවක් වරහන් ඇතුළේ පැයක් පමණ රඳවා ගැනීම පහසුවෙන් සිදුවේ. සබ්දයක් නිසා සිත පිටතට යොමු වුණත් වහා නැවත මුල් කමටහනට ඇතුල් වීම සිදුවේ. පාදයේ විලුඹේ සිට ඇඟිලි අග දක්වා ස්පර්ශ වන වැලි කැට පවා දැනේ. සීතලද දැනේ. සක්මන් භාවනාවේ වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පරියංක භාවනාවේදී ශරීරය හා සිත සැහැල්ලු කරගත් විට මම මෙතන ඉරියව හොඳින්ම ප්‍රකට වෙයි. හුස්ම රැල්ල වදින තැන ප්‍රකට නැති නිසා ඒ සඳහා දැඩි උත්සාහයක් ගතිමි. මා අනුගමනය කළ ක්‍රමී වැරැද්දක් ඇද්දැයි සැක සහිතය. ආධුනික මාහට අනුකම්පා කර පරියංක භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණයම අවබෝධ වේවා. ඔය සක්මනේදී නම් ඒ වගේ විස්තර වශයෙන් වැටෙනවා නම් දැනට කරනවට වැඩිය වැඩි පියවර ගාණක්, වැඩි විනාඩි ගාණක් එහෙමම ඒ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර බලමින් යන්නේ. පරියන්කේදී වාඩි වෙලා ඉඳ හොයන්න යන්න එපා ආනපානෙ හෝ පිම්බීම හැකිලිම මොන හරි. හොයන්න නැතුව නිකන් ඉඳලා එන දේ බලන්න. වැඩි වේලාවක් ඉන්නකොට තේරෙන්නේ මේ තටමන් නැතුව බලාපොරොත්තු නැතුව ඉන්නකොට නිකම්ම එන්න ඕන දේ එනවා වෙන්න ඕන දේ වෙනවා. අන්නේ කරන්න බැරි වුණොත් අපේක්ෂා කෙරුවොත් මට හුස්ම පේන්න ඕනේ මට පිම්බීම හැකිලින් පේන්න ඕනේ. මට මේක නොපෙනෙන්න ඕනේ කියලා ඒ අපේක්ෂාවම අපේක්ෂා භංගත්වයක් බාටපත් වෙනවා. ඉච්ඡා භංගත්වය කියලා කියන මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නේ නැතුව එන දේ බලන ඉන්නවනම් කොයි එක අවශ්‍යප. හැබැයි ඒ කොයි එක අවශ්‍යප කියලා කියන්නත් බෑ. මොකද හැම අරමුණක් කියලා කියන්නේ දුකක් කියලා බුදුහාමුදුර සඳහන් කරලා මොන අරමුණක් ආවත් දුකයි. ඊට පස්සේ පැමිණිච්ච දේ දිහා බලාගෙන ඉන්න ගෙවෙනකම්. ගෙවෙනවා කියන්නේ දුක ගෙවෙනවා. ඒ නිසා ගෙවෙන්නේ ආනපානද, ගෙවෙන්නේ පිම්බීමයි කිරීමද, ගෙවෙන්නේ හෘදේ වස්තු ගැහිමද මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. පැමිණෙන දේ දිහා බලාගෙන ඉන්නවා මොනවත් තෝරන්න නැතුව අපේක්ෂා කරන්න. පැමිණිච්ච දේ දිහා ඇස් කරවිල වෙනකම් බලන්න. බලාගෙනකොට එයා අපේ වෙනස පෙන්නයි. මොකද වෙන්න හදන්නේ කියලා. ඒක අර දැක්කට පස්සේ දෙවෙනි දේ තමයි ඒකේ විපරිණාමය බලන එක. වෙනස් වීම බලන බලන ගියාට පස්සේ තමයි තේරෙයි කොතනදීදී අරමුණේ දුරස් වීමක්, ක්ෂය වීමක්, වැය වීමක්, නිරුද්ධ වීමක් වෙන්නේ. ඒක තමයි භාවනාවේ භාවනා නෙවෙයි. චතුරාර්ය සත්‍ය තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. නිරෝධ සත්‍ය කියලා කියන්නේ පේන දේ දැක දැක දැන දැන ගෙවන් කිරීමයි. අන්න ඒක තමයි දෙන්න තියෙන උපදේශය. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මෙම භාවනා වැඩසටහනට නවකයෙක්මි. ඊයේ දිනේ දිවා කාලයේ මගේ පරියංක භාවනාව ඊතරම් සාර්ථක නොවූ බව දැනුණා. සඳේ කාලයේ භාවනාව සාර්ථකව කර ගැනීමට මම අදිටන් කර ගතිමි. පහසු ඉරියව්වකින් වාඩි වී පළමුව තෙරුවන් කමා කරගත්තෙමි. ඉන්පසු මගේ ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කළෙමි. මද වේලාවක් එසේ කරන විට ගත සිත සංසුන් වී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව හොඳින් දැනෙන්නට විය. හුස්ම රැල්ල ඇතුළු වීම හා පිටවීම සිදුවන්නේ දකුණු නාස්පුඩුවෙන් බවද වටහා ගතිමි. හුස්ම රැල්ල ස්පර්ශ වන ස්ථානයේ හිත පිහිටුවාගෙන ආස්වාසය ප්‍රස්වාස ක්‍රියාව දෙස විමසිල්ලෙන් බලා සිටින්. මුලදී ආස්වාසය හා ප්‍රස්වාසයේ දිගට ඇදී යන බවක් දැනුණද මද වේලාවක් යන විටය කෙටියෙන් ඇදී යන ආකාරයක් දැනුනි. තව දුරටත් බලා සිටින විට හුස්ම රැල්ල සැහැල්ලු විය, නොදෙනෙන තරම් විය. භාවනා නිමිත්තෙහිම සිහිය පිහිටුවාගෙන තව දුරටත් බලා සිටියෙමි. හුස්ම රැල්ල නොදැනුණද පපුවෙහි පිම්බීම හා හැකිලීම ප්‍රකටව දැනුනි. ඒ කෙරෙහි අවධානය යොමු කරමින් හුස්ම රැල්ල කෙරෙහි දිගටම සිහිය පිහිටුවාගෙන සිටියෙමි. වරින් වර යම් යම් සිතුවිලි පහළවද නීවරණයන් ලෙස සිතා බැහැර කළෙමි. ක්‍රමයෙන් ගත සිත සැහැල්ලු වියේ. අත්පාදියත් ඇති බවක් නොදෙනුනි. වේදනා නොදෙනුනි. නිදිමතද නොවිය. මෙසේ බොහෝ වේලාවක් පසුව පපු ප්‍රදේශයේ පිම්බීම හා හැකිලීම කෙරෙහිද අවධානය යොමු කරමින් භාවනා නිමිත්තෙහිම සිහිය පිහිටුවාගෙන සිටියෙමි. මේ අවස්ථාව ආනාපාන සති භාවනාවේ සබ්බකාය පටිසංවේදී අවස්ථාවද ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ කාරුණිකව පහදා දෙන මෙන් ගෞරව පූර්වකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්වේවා. නිවන දුර නොවේවා. මේ මොන දේ වුණත් ඒක අපිට එක සැරේ කියන්න බෑ. ඒ 10 15 සැරේ 20 30 සැරේ වුණාට පස්සේ තමයි මේකට මේ අසවල් එක කියලා කියන්නවත් පුළුවන්. ඒ නිසා මේ විදිහට නම් වනම් දෙන්න ගත්තොත් ආයේ එක එක දේවල්ට ආසාවල් සහ එක එක දේවල් එපා වීම එනවා. නම් වනම් දාන්න එපා. පිම්බි මැකිලින් පේනවා ඒක බලන්න. ආනාපාන පේනවා ඒක බලන්න. හෘද වස්තු පේනවා ඒක බලන්න. ඒ ඔක්කොම බල බලාම යම් ආකාරයකට ගෙවෙනවද? නැත්නම් යම් ආකාරයක මේවත් ගැටෙන්න තු වෙන්න පුළුවන්ද? යම් ආකාරයක මේවත් එක අරක වේවා මේක වේවා නැතුව හිටියොත් ඕකෙදිම ගෙවෙන්න පටන් ගන්නවා. අනේ එදාට තමයි තේරෙයි මේ නිකන් ඉදීමේ කලාවක් තමයි ප්‍රතික්‍රියා නොකර සිටීමේ කලාවක් තමයි භාවනා කරනවා කියලා කියන්නේ. හැබැයි එතෙන් එනකම්ම නම් ඉතින් මොනවද කරන්න වෙනව? කරලා එහෙම ගෙවෙන පැත්ත බලන්න හිටියට පස්සේ ඊට ඕනේ නමක් දාන්න පුළුවන්. නමුත් නංවනම් දාන්න ඉස්සලා ඒක 3 4 සැරේ 5 6 සැරේ 7 8 සැරේ 9 10 සැරේ වෙන්න අරින එකයි කරන්න තියෙන්නේ. ඒ කලබලය තමයි මේ මේ මොකද්ද කියලා දැනගන්න තියෙන ආසාව. ඒකේ ස්වභාවිකයි. නමුත් ඒකට වැඩි උනන්දු කරවන්න එපා. මේකම වැඩි වාර ගාණක් සිද්ධ වෙද්දී ඉඩාරින එක තමයි යෝගාචර කළ යුතු අනුග්‍රහය. තෙරුවන් සරණයි. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මේ වැඩසටහනට ආදුනිකාවක් වෙමි. දින දෙකක්ම සතිමත්ව පරයන්කේ යෙදී සිටියේදී ආනාපානයේ මෙනෙහි කරත් සිත එම අරමුණෙහි රඳවා ගැනීමට නොහැකිය. එක අරමුණක සිත රඳවා ගැනීමට උපදේශක් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. මරුණාට පස්සේ නම් ඔබ ෂුවර් එකටම වෙනවා. ඉතින් මේ පිට නම් ක්‍රමයක් නැහැ. මොහොත රැලි නැතර වෙන්න කියන්න බෑ. මොහොත කියන්නේ රැලි තමයි රැලි කියන්නේ මොහොත තමයි. ඉතින් කලබල වෙන්න එපා. ඒ කර්මණක නැස කරන්න පුළුවන් නම් මැරණ එක තමයි ලේසිම වැඩේ. මට නම් මේ වැඩේ කරලා දෙන්න බෑ. මම කැමතිත් නැහැ. නිසා අරමුණු රාශියක් තියෙන බව දැනගත් එක තමයි පළවෙනිම ලාභේ භාවනාවේදී. අරමුණු රාශියක් තියෙන එකම අරමුණක්වත් මම කියන විදිහට ඉන්නේ නැහැ. මේක තමයි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මම කාගේ දෝ න්‍යායකට වැඩ කරනවා. ඒක දැන ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. ඔතෙක් කලු තුනේ උච්චරයි. ওই කාරණා දැන ගැනීම ආතතිය වැඩි වෙන්න හේතුවක් නෙමෙයි. ඒක දිහා බලාගෙන ඉන්න ඔය පාලනය කරන්න බෑ. මට විතර නෙමෙයි හැම කෙනාගේම එච්චර. ඉතින් භාවනාව මේ කෝතුකමට අසුද්ධ කරනට අපි ඉගෙන ගන්න දේ තමයි භාවනාවෙන් දැනගන්න පළවෙනිම කාරණාව තමයි හිතනම් ඔහොමයි, කයත් ඔච්චර තමයි. මට මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ. අන්නේ බව දැන ගැනීම කරදරයක් වෙන්න බෑ. මොකද ඥානය කියන එක කවමදාකවත් මනසට කරදරයක් නැහැ. හොඳ දේ දැනගත්තත් ඥානෙ නරක දේ දැනගත්තත් ඥානෙ. බලන්න මේ බව දැනගෙනම කොච්චර වෙලා හිත නොසන්ඩාලව කොච්චරද පිටේ යද්දී ඉවසලා මේක දිහා බලන් හිටියොත් මොකද වෙන්නේ කියලා බලන විශ්වවිද්‍යාලක ආශ්චර්යජනක දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා පළමු ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන අයුරු සිහියේ යෙද වූ වෙමි. එය මට පැහැදිලිව තේරුම් ගත නොහැකි විය. එබැවින් උදරයේ පිම්බීම හැකිලිම කෙරේ සිහිය පිහිටුවීමට උත්සාහ කළෙමි. උදරයේ චලන රළු ලෙස හා සියුම්වද දැනුණු අතර සිරුරේ තැන තැනද හිසේ කැක්කුමක්ද විය. වේදනාවක් යයි මෙනෙහි කළෙමි. එයද නැති විය. ගමන් කරන ආහාර ගන්නා විටද හැම ක්‍රියාවක්ම සිහියෙන් කිරීමට උත්සාහ කළෙමි. ඉන් බාහිර අරමුණු අවම විය. සක්මනේදී අවධානය ඊට යෙදවිය. එයට නොකඩවාම යෙදෙන විට ගමන ඉතා සෙමින් සිදුවෙනවා. සිදුවන ක්‍රියාවලියක් ලෙස දැනින. සිතුවිලි හටගත් විට එය වහා දැන මුල් අරමුණට ගැනීමට උත්සාහ ගතිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය කියන්නේ මුල් ප්‍රදේශයේ අර විදියට හොඳට වාඩි වෙලා ආනපානිය හෝ පිම්බිම හැකිල හොයන්නේ නැතුව එන දෙයට බලාපොරොත්තු වෙනවනම් ඒක ලොකු ඉවසීමක්. ඉතින් ආධුනිකයෙක්ගෙන් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඉඳගත්ත ගමන් මොනවා හරි අපේක්ෂාවක් එනවා. මේ අපේක්ෂාව දිහා හොඳට බලන්න. මේ මේ පෙර කළ පිනකට අතක් පිට අතක් තියලා වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉන්න බෑ. මොනවදෝ ඉල්ලනවා. අන්නේ ඉල්ලන ගමන. ඒ තියෙන හිග භාවයේ, ඒ කියන ඌණ භාවයේ නිකන් මේ සැප දුන්නට සැප විඳගෙන ඉන්න බැරිකම. ඒක තමයි කෙලස් කියන්නේ. ඉතින් මොනවා හරි ඉල්ලනවා. ඒක ලැබිච්ච දේ ඉස්සරහට පස්සට දාන්න හදනවා. එහෙමද බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. එතකොට පේනවා නිවන කියන්නේ ඔච්චරයි. හොඳට පట్టල වාඩිලා ඒක දිහා බලන ඉන්නවා. හිතවිලි ඇවිල්ලා පළච්චාවයි, වේදනාව ඇවිල්ලා පළච්චාවයි, ආනපන ඇවිල්ලා පළච්චාවයි, පිබිම කියලා පළච්චාවයි, හෘද ගස ඇවිල්ලා පළච්චාවයි මගේ මොකෝ. ඒ නිසා අපේක්ෂාව හරහා එන්නේ. ඒ නිසා මේකේ මුල් රචනයේ වාක්‍ය තුන හතරක්ම ලියලා තියෙනවා. ඉඳගෙන ආනපන අපේක්ෂා කර හරියන්නේ නැහැ. එතකොට පිම්බීම ඇකිලිම වෙනවා. මොකක්වත්ම අපේක්ෂාව නැති ඉන්නේ. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. අපේක්ෂා විරහිත බවට කියන උපේක්ෂාව කියලා. උපේක්ෂාවේදී මුලද බලාපොරොත්තු වෙන අමාරු මම දන්නවා ඒක. ඒකට තමයි මේ සීල් ගන්නේ. ඒක තමයි මේ සත්‍යමත් වෙන්නේ. ඒක තමයි සද්ධාව තියෙන නිසා සද්ධාවයි සීලයයි සතියයි තියාගෙන කොච්චර වෙලා තමයි මේ ඉඳගත් එක දිහා ආසනේ දිහා ඉරියව්ව දිහා වර්තමාන මොහොත දිහා බලාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට තේරෙයි අපේ හිත කොච්චරක් තලතුණාද කියලා. එක මොහොතක් ඉන්න බෑ දඟලනවා නම් හිත වික්ෂිප්තයි අභාවිතයි ඒක උනත් දැනගන්න එක හොඳයි. තෙරුවන් සරණයි ගරුතර සාමින් වහන්සේ මම දැන් මෙතන යන කමටහනට අනුව සක්මන් භාවනාවේ සහ පරියංක භාවනාවේ යෙදුණිමි. සක්මන් භාවනාව. සක්මනෙහි යෙදෙන ගමන් පාදයේ පොළවේ ස්පර්ශ වීමට සතිය යෙදුවෙමි. විතක තද ගතිය සහ විතක වැලිවල නුදු ගතිය දැනුනි. වටපිට ශබ්ද වරින් වර ඇසුනද සතිය පාදවල ක්‍රියාකාරීත්වයටම යෙදුවෙමි. සක්මන් කරන විට එක පාදයක් පොළවේ තද වී ශරීරයේ සම්පූර්ණ බර දරා ගන්නා විට අනිත් පාදය ලිහිල් වී ශරීරයට ඉදිරියට තල්ලු වෙමින් ඉදිරියට ගොස් බිමට පහත් වන අයුරු අත්දැකීමි. ඒ සමගම අනික් පාදය ලිහිල් වන අතර ඉදිරි පාදයේ තද බවක් ඇති වී ශරීරයේ බර ඉම පාදයේ විසින් දරා ගනී. මේ ක්‍රියාවලිය දිගටම නිරීක්ෂණය කෙලිමි. දිගින් දිගටම මේ ක්‍රියාවලිය ක්‍රියාවලියේ සතිය පිහිටුවන විට සෑම මොහොතකටම සිදුවන මෙම චලනය සහ පාදයේ ඇතිවන වෙනස් සීන් අද්දුතු වෙනවා. දිගින් දිගටම මෙම සිදුවීම් වලට සතිය පිහිටුවමින් නිරීක්ෂණය කෙරෙමි. පැයක් පමණ සක්මනෙහි යෙදමින් බාහිර අරමුණු වලට වඩා සක්මනට සතිය එල්ල වී තිබූ බැවින් සිත වෙනත් අරමුණු වලට ඇදී යාම අඩු අතර සක්මන සහ පාදවල ක්‍රියාකාරීත්වය සමගම පාදයේ තදවීම ලිහිල්වීම ක්‍රියාවලිය සෑම මොහොතකම සිදුවන වෙනස් වීම් අද්දුතු වෙමි. සතියේ ක්‍රියාවලියට යොදවන විට මේ වෙනස් වීම අධික වෙනස් වීමේ අධික වේගය අද්දුතුවෙමි. කමඨහනට අනුව මෙතන ක්‍රියා පැනවීමක් ප්‍රතම සියුම් සියුම් වෙනස් වීම විශාල ප්‍රමාණයකින් තද ගතිය ඇතිවීම, ලිහිල් ගතිය ඇතිවීම, එය නැතිවීම වෙනස් වීම සිදුවන බව අවබෝධ විය. කමඨහනේ ඇති දැන් මම මෙතන වර්තමානයේ පැනවීමට නොහැකි තරම් වේගයෙන් වෙනස් වීම සිදුවන අයුරු අද්දුතුවෙමි. මෙම ක්‍රියාවලිය අවබෝධන විට සක්මන යනු අධික වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් යන නාම රූප පරම්පරාවක් බව අවබෝධ විය. අතීතයේ ගමන් කළ බවක් පුද්ගල භාවයක් මිහි නොමැති බවක් හැම මොහොතේම වෙනස් වෙමින් නැතිවෙන ක්‍රියාවලියක් බව අවබෝධ විය. පරියංක භාවනාව. ইহත අත්දැකීම්ද සමග පරියංක භාවනාවට අනුගත විය. හුස්ම දිහා සතියෙන් බලා සිටීම. සිතුවිලි වරහන් ඇතුලේ දහම් කරුණ වලට අදාළ වරින් වර ඇතිවිය. ඒ වාද අරමුණු වූ බවට සතිමත් වූ වෙමි. සක්මන් ක්‍රියාවලිය මෙන්ම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේද ඇති ලක්ෂණ හඳුනා ගතිමි. වර එක උණුසුම්, සීතල, ගොරෝසු ගතිය, සියුම් ගතිය වැනි වෙනස් වීම සමග ආස්වාසයේ ඇතිවි නිරුද්ධ වෙනවත් සමගම ප්‍රස්වාසයේ පටන්ගෙන එයද වෙනස් වීම සමග නිරුද්ධ වේ. මෙම ක්‍රියාවලිය දෙස සතිවත් සතිමත්ම බලා සිටීම. බාහිර අරමුණු වලින් සතියට බාධා ඇති නොවුනි. මනස නිශ්චල විය. දිගටම සතිය පැවැත්තුනි. මෙම ආස්වාස ප්‍රාස්වාසයේ සෑම මොහොතේම ඇතිවීමින් නැතිවීමින් සිදුවන නාම රූප ක්‍රියාවලියක් බවද එසේ සතිමත්ව සිටින සෑම මොහොතේම අලුත් මොහොතක් බවද වෙනස් වෙමින් වෙනස් වෙමින් යන ඒ සෑම මොහොතක්ම සුවදායි මොහොතක් බවද වෙනස් වීම අලුත් බව සුවයක් බව අවබෝධ විය. බාහිර අරමුණු ඔස්සේ ලබන සුවයනව මෙම වෙනස් වෙමින් අලුත් වෙමින් නැතිවෙන පැවැත්තිය නොහැකි මොහොතේ ඇති සුවය ඉබේම ලැබෙන සැපයක් බව අවබෝධ විය. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂම ලැබේවා. ඕනම කෙනෙක් අනිච්ච සංඥාවෙන් වෙනස් වීම දැකීමට ලෑස්තිලා යනවනම් හැම වෙලාවෙම භාවනාව තමයි. නෑ මේකම ඕනේ අරක වැඩි වෙන්න ඕනේ මේක වැඩි වෙන්න ඕනේ කියපු ගමන් ප්‍රශ්න. ඒ නිසා අනිච්ච සංඥාවෙන් බලන්න එපා. કોઈ දෙයක් අනිත්‍යයි කියලා බලනවා නම් ඒ වෙනස් වීම හැම එකකෙම Tamanට සාක්ෂියක් හම්බ වෙනවා. Taman ඔප්පු කරන්න හදන දේ නඩුවට අවශ්‍ය සාක්ෂිය ලැබෙනවා. ඉතින් අපි මේ තරමටම නිච්ච සංඥා ඉන්න නිසා භාවනා ගැටුමක් ප්‍රශ්නයක් නිරසයි. අනිච්ච සංඥාවෙන් යන්න ඒකට අපි සජීවී ධම කියලා කියනවා. පණයිති බුද්ධහම කියන්නේ ඒක. ඒක හරි බොහොම සජීවී දෙයක්. ඉතින් ඒකට අකමැති මොකද? වෙනස් වීමට අකමැති. නිත්‍ය සංඥාව කියලා කියනවා. ඒ නිසා මේ ලියවිලා තියෙන ලිපිය ලියලා තියෙන අනිච්ච සංඥාවෙන් ගිය කෙනෙකුට ඒක දැකලා සතුටක්. ඒක ඕනම කෙනෙකුට කැපයි. නිසා පුළුවන් තරම් විශේෂ විපස්සනා භාවනාවේදී මේ දේවල් වෙනස් වෙනවා කියන එකට ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආදුනිකයෙක් වී මම ඊයේ සිට සතිය පිහිටු අවස්ථාවලදී මූල කර්මස්ථානයට සිත යොමා ඉන්න විට ටික වේලාවක් යනතුරු නාසය අග සතිය පිහිටුවා සිටින විට ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසයේ ටික ටික නොදෙනී යයි. එවිට මනස සිතවිලි කරා ගමන් කරයි. ඒ ගමන් කරන සෑම විටම මට දැනේ නැවත මූල කර්මස්ථානයේට සිහිය පිහිටව විට නැවත මුල් ආකාරයට දැනේ. මේ ආකාරයට ටික වේලාවක් යන විට නිින්ද යාමක් වැනි බවක් දැනේ. නමුත් මට දැනෙන සෑම අවස්ථාවකම නැවත මූල කර්මස්ථානයේට සතිය පිහිටුවමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් අවවාදයක් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. සක්මන් කිරීමේදී පාදවලට සතිය පිහිටුවා වැලිමලුවේ ඇවිද යද්දී මුලින්ම විලුඹ වැල්ලේ ස්වභාව විලුඹට වැල්ලේ ස්වභාවය දැනෙන අතර ඉන්පසු මැද කොට සහ ඇඟිලි වලට දැනේ. මේ ආකාරයට සක්මන ඊට හොඳින් සතිය පිහිටුවමින් කරයි. ටික වේලාවක් නිදිමත ගතියක් වැනි දැනුන් වැනි දෙයක් දැනුණත් හොඳින් ගමන් කළ හැක. අරමුණු වලට සිත දුවයි. නමුත් නැවත සතිය පිහිටුවා සක්මන් කරයි. ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම ලැබේවා. ඔය සක්මන් පරියන්කේ දෙකේම සඳහන් කළා තියෙනවා නිකන් නිින්දක වගේ පුබ්බ නිමිටි පුබ්බ කරන පහළ වෙනවා. ඉතින් අනිත් දවසේ එහෙම වෙච්ච කෙනාට කරන්න තියෙන අනිත් දවසේ භාවනා කරන්න යනකොටම මේ මනින්ද වගේ දෙයක් යනවයි කියන එකට ලෑස්ති වෙලා යන්න. ඒකේ පූර්ව නිමිති අල්ල ගන්න. ඒක නින්ද එන්නේ ඉස්සල්ලා එන පෙරමග ලකුණු වගේක් තියෙනවා. ඒක අල්ලගත්තට පස්සේ ඒ පෙරමග ලකුණු දැන ගැනීමම නින්ද නැති වෙලා අවදි භාවයක් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා ඒකට එකයි කරන්න තියෙන්නේ මේකට ලෑස්තිලා යන එක තමයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනේදී සමූහ සක්මනේදී සක්මනෙන් තොරව ඉදිරියට තව පියවරක් දැසගත්තේ සතිමත් වූයේ සිටගෙන සිටියේ සිටිමි යමි දකුණු পায় ඔසවෙමි යවමි සිහිපත් කරමි තබමි තද කරමි පළල් කරමි යනුයි වම් পায় ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි යනුද වේ මෙහිදී බාහිර අරමුණු සාමාන්‍යයි විතර්කයන් නොසැලූ සැනකින් පාදයක් පළල් කිරීමේදී පොළවේ වෙනස පහස දැනින කුටියෙහි පරියංකයේ මද වේලාවක් රාත්‍රියේ හිඳගෙන කය ඍජුව තබා සතිමත් විය ආස්වාස ප්‍රස්වාසය දැනුනිමි විතර්ක නොදෙනුනි අලුයම පරියංකයේදී නිසංසල විය හුස්ම රැල්ල මනවින් දැකගත්ෙමි හුස්ම රැල්ල ආපස්සට යැවීමට උත්සාහ විය තතනමින් වෑයමින් හුස්ම නොගත්ෙමි. මේකෙදිත් ලියලා තියෙනවා විතක්ක පහළ වෙන්නේ නැහැ කියලා ඒ තාක් මෙනෙහි කිරීම උදව් වෙනවා. යම් වෙලාවකට විතර්කෙන්නේ නැහැ හිත එකලස් වුණා නම් උත්සාහ කරන්න මෙනෙහි නොකර මේ වැඩේ කරන්න පුළුවන් නම් ඔඩෙඩි දියුණු. එනිසා මෙනෙහි කරමින් ගිහිල්ලා કોઈ වෙලාවක හරි අරමුණත් එක්ක මූණට මූණ දාලා විශ්වාසය පහළ වුණාට පස්සේ ඒ සම මූණට මූණ දාලා ඉන්න එක මෙනෙහි කිරීමකින් තොරව කරන්න පුළුවන් නම් ඒක තමයි ඊගා පාඩම. එතකොට හිත tempat වෙලා තියෙන ඊට තව වැඩි ඔය මෙනෙහි කිරීම වේලාවකට කරදරයක් වෙනවා. අනවශ්‍ය විදිහට මෙනෙහි කරන එක ඒ නිසා මුලදිමදි කරලා ඊට පස්සේ නොකර ඉන්න බලනවා හරියට මුල් කාලේ පාඩම් පන්තිවල අපි අකුරු කියවලානේ වචන කියන්නේ. අයන් අල්මයින් මායන් අම්මා බයන් බල්තයන් බල්තයන් බත් ඊට පහු වෙනකොට පහු වෙනම කියන්න ඕනේ නැහැ. දකින්නකොටම ඒක තේරෙනවා මේකෙන් කියවෙන්නේ අම්මා කියන එක කියලා. අන්නේ විදිහට මුලදි මුලදි අඬ නගලා කියවන්න ඕනේ. පහුවෙනට අවශ්‍ය නැහැ. ඒකෙන් තමයි භාවනා ඉස්සරහට අපි تعلق කරන්නේ. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආස්වාසය නිරීක්ෂණය කළ විට උගුර කොටසේදී හොඳින් දැනගතිමි. ප්‍රස්වාසයේ නාසිකාග්‍රේදී උණුසුම්ව දැනේ. මෙසේ ආස්වාස හා ප්‍රස්වාසය ගැන සිහියෙන් ඉන්නා විට අවට ශබ්දයන්ද නොසෙන් නොඇසේ. ටික වේලාවකින් හුස්ම ඇතුළු වන නාසය ඇතුළු වී පපු ප්‍රදේශයේ පමණක් දැනි අනෙක් කොටසේ නොදැනී යයි. ගලක්සේ තද බවක් දැනි. දෑත් එකමත එක තබාගෙන සිටියත් ඒද කෙසේ තිබේදැයි නොදැනි. මේ ආකාරයට පැයක් පමණ කාලයක් වුවද ගත කළ හැක. ඉන්පසු කළ යුතු දේ කුමක්දයි පහදා දෙන්න. සක්මන් කරන විට දෙපා වලට සිහිය පිහිටුවා නොසිටින විට සිහිය පිහිටුවාගෙන සිටින විට ගමන් ගමන් මගේ එකම තැන බවක් දෙපා උස්සන තබන බවක් පමණක් දැනේ. සක්මණෙන් පසු ඉඳගෙන දෑස් පියාගත් විට නොනවතින රැල්ලක් ඉදිරියට ඇදෙන්නක් මෙන් දැනේ. ඔබ වහන්සේට මේ අත්භවයේදීම නිර්වාණය සාක්ෂාත් වේවා. ඔය දෙකේදීම අනායාසව යන වෙලාවේදී ආයාස කරලා අනායාසව යන වෙලාවේදී ඒ ඇතිවෙච්ච අනායාස తත්වය වැඩි වේලාවක් පවත්වන්න. එහෙම නැත්නම් දිගට පැවැත්වීමට තමයි අනුග්‍රහ කරන්න ඕනේ. ඒක නොකරන හිතේ සැක පහළ වෙනවා. ප්‍රශ්න පහළ වෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ ආදි වශයෙන්. ඒ ඔක්කොම කෙලෙස්. අනායාසව යනකොට එහෙම යන්න දීලා වෙන දෙයට වෙන්න ඇරලා බලාගෙන ඉන්න ඕන හුත් අවදියකින් වෙන දෙය දිහා බලාගෙන ඉන්න. නමුත් අර කලබල කරන මනසෙන් තින් ප්‍රශ්න නගන. ඉතින් සැක ඇති කරනවා. ඉතින් ඒ සැකය මොකද්ද දැන් කරන්න ඕනේ ඊගාට මොකද්ද කරන්න කියන එක සැකයක් ඒක නීවරණයක්. ඒකට උදව් කරන්න එපා. මේ ඇවිල්ලා තියෙන විවේකයේ මේ ඇවිල්ලා තියෙන අනායාස తত্ত্বය දිගට පවතින්න ඇරලා ස්වභාව ධර්මය, ධර්ම නියාමය, චිත්ත නියාමය දේශ බලාගෙන ඉන්න අවුල් කරගන්න නැතුව ඉන්න තරමක් තාක් සංහිඳියාවක් ඒකාග්‍ර භාවයක් ඒකෝදි භාවයක් එනවා. ඒකට එන්න නම් මේ වෙලාවේ ප්‍රශ්න ගන්න එපා, සැක කරන්න එපා, අන්‍ය විහිිත වෙන්න එපා. ඇතිවෙච්ච එකලස දිගට පවත්වන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි අතිගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වැඩිවෙමි මම ආස්වාසය ඇතුළු වන බව නිරීක්ෂණය කෙලිමි පිටවන බවත් නිරීක්ෂණය කෙලිමි ඇතුළු වන ආස්වාසයේ සිසිලක් ඇති බවත් පිටවෙන ප්‍රස්වාසයේ උණුසුම් බවක් දැනුනි මම ඇතුළු වන වාතයේ වරක එක නාස්පුඩුවකින්ද තවත් වරක නාස්පුඩු දෙකෙන්ම ඇතුළු වන බව දැනුනි වම් නාසයේ නාස්පුඩුව දකුණු නාස්පුඩුව හා සම්බන්ධව ඇති ප්‍රස්වාසය වෙන ආකාරයක් දැනුනි. ප්‍රස්වාසය ආස්වාසයට වඩා දීර්ඝ බවක් දැනුනි. මේ අනුව මගේ සිත වෙන අතක නොයවා මේ මූල කර්මස්ථානයේ වෙතම යොමු කර ගනිමින් සිටියෙමි. ඒ අතරතුර මම මේ අකණ්ඩව ආනාපාන සතිය වඩමින් සිටින අතර ආස්වාසයේ ප්‍රස්වාසයේ දැනීම ටික ටික අඩු වෙමින් පවතින බවක් මට දැනුනි. මට ඒ මහත් බයක් දැනුනි. අසනීපයක්ද කියා. මම එය දැඩි නිරීක්ෂණී නිරීක්ෂණයකින් සිටින අතර කුමක් ක්‍රමක්‍රමයෙන් මාහට නොදෙනී ගියෙමි. ගරු ස්වාමින් වහන්සේ මා ගැන අනුකම්පා කර මෙතන සිට ඉදිරියට මෙම ආනාපාන සතිය දියුණු කර ගැනීමට කමඨහන් අයදිමි. ඒ මාගේ සසර කෙටි කර ගැනීමට උපකාරයක් වේ යයි මට සිතේ. මා ප්‍රථමයෙන් පැමිණි අයෙක්මි. ඔබ වහන්සේට මෙම ගෞතම බුද්ධ ශාසනයේම රහත් භාවය ලබා ගැනීමට හේතු වේවා වාසනාව වේවායි පතමි. මේක මම හිතන්නේ අද දවසේ කියපු හතරවෙනි ලියුම මගේ සංසිඳනකොට පුදුම වයක් පුදුම කැළඹිල්ලක් පුදුම පාළු ගතියක් තනි ගතියක් දැනෙනවා. ඉතින් ඒ පාළුවට තනිකම තමයි කෙලස් කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී කෙලස් ඇති කරන්නේ නැතුව මේක අනිත් දවසෙත් මේකට ලෑස්ති වෙලා ගිහිල්ලා එහෙම tempat වෙන දිහාවට පෑදිදියට බොරදී එකතු කරන්නේ නැතුව මේ අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් බොහෝමත්ම කෙටි සංසාරය. ප්‍රසිද්ධියේ ඉන්න බෑ. එක්ක සැක කරනවා එක්ක මොකද්ද කරන්න ඕනේ කියලා අහනවා. එක්ක විචිකිච්ඡා කරනවා. ඒ ටික තමයි කෙලෙස් වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට යනකම් භවනා දියුණු කරගෙන ගියත් ඉන් ඉදිරියට යන්න බැරි අපි යමක් කරන නිසා. අපි යමක් කියන නිසා, අපි යමක් හිතන නිසා. ආ හිතිලි කෙරුම් කියුම් නතර කරලා ඒ ඇති වෙච්ච එකලස ඇති වෙච්ච සංහිඳියාව දිගට පවත්තන්න කරන්න ඕනේ මොකද්ද කියලා ඇහුවොත් අපි පොඩි ළමයින්ට මයින් ජායක එහෙම නැත්නම් ඒ වතුරු වීදුරුවකට පස්ටික් කලවම් කරලා අතර දීලා කියනවා වාතේ තියාගෙන ඉන්නේ කියලා. තියාගෙනකොට ඉබේම තැම්පත් වෙනවා. ග්ලිටර් එක දාලා දුන්නත් ඒත් තැම්පත් වෙනවා. දැන් මේක තැම්පත් කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා කිව්වොත් ඇහුවොත් මේ ළමයා කියන මොකොත් නැතුව ඉන්න එක තමයි කියන්නේ. නගලා නැතුව ඉන්න එක තමයි. එච්චරම තමයි භාවනාදී තියෙන්නේ. ඉන්න බෑ. සැක කරනවා, ඊගාට මොකද කරන්න ඕන කියලා අහනවා, විචිකිච්ඡා කරනවා. කරන්න කරන්න අර තැම්පත් වෙන වතුර ආය කලවම්. ඒ නිසා භාවනා උතරින් එහාට තියෙන්නේ ඒ වෙන තැම්පත් වලටකට පස්සම්බනේ කියලා කියනවා. සංහිඳියාව කියලා කියනවා. ඒ සංහිඳියට වෙන්න ඇරලා හුද්ද නිරීක්ෂණකින් බලනින්න මොනවාක්වත් නොකර එන හැල හැප්පීමකින්ම වෙන්නේ අරක නැවත පෑදිදිය බොරදිය වෙන එක. ඉතින් මෙහෙම කිව්වට තේරෙනවද කියලා නම් මට තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් දෙන්න තියෙන උත්තර නම් එච්චරයි. ඔය හතරවෙනි වතාවට අද දවස් ඇතුළත කියන වෙලාවෙ. අපේ අතිපූජ්‍ය ස්වාමින් වහන්සේට ගෞරවයෙන් වන්දනා කරමි. ඊයේ මා ගෝනිරණු වලින් වියන ලද පාපිසි මත සක්මන සතියෙන් කළෙමි. එනමුදු මගේ යටිපතුලේ තුවාල නිසා මේ කිරීමට දුෂ්කර කාර්යයක් විය. උල් සහිත සහිත ලනු කෙඳි කටුවැල්මෙන් මගේ පා දෙකේ යට පතුල් වලට ඇනී ගියේය. එහෙත් මම ඇනෙනවා ඇනෙනවා සිතමින් සක්මන සතියෙන් කරන්නට උත්සාහයක් දැරුවෙමි. මගේ දෙපා යටිපතුලේ කොතන කොතනදීද මේ කම්බි කූරු වැනි ලනු කෙඳි ඇනෙන්නේ? මගේ සිතෙන් පරීක්ෂණ කරන්නට විය. ඊය පා දෙකේ ඇඟිලි යටින් পায় පළමුවෙන් බිමට පා තබ පා තබන පෙදෙස බව මට පෙනුනි. එය පහස් පසු මම තව දුරටත් සක්මන සතියෙන් කළමි. එය කරමින් යන විට උල් කටුමෙන් ඉදි කටුමෙන් මගින් මගේ පා දෙකේ යටිපතුලට ගෙන දෙන වේදනාව ක්‍රමක්‍රමයෙන් නැති වී ගියේය. දැන් මගේ සක්මන සතියෙන් කරන්නට එතරම් අමාරු වූයේ නැත. එනමුදු මට තව බාධකයක් පැන නැගුණි. එනම් දකුණු පාදයේ විනුම පෙදෙසෙහි තීව්‍ර වේදනාවක් විදුලි කොටනවා මෙන් වේගෙන් කොටන්නට පටන් ගත්තේය. දැන් මට පාදයේ බිම තබන්නට බැරි තරම් වේදනාවක් දැනුනි. එහෙත් මම දැඩි උත්සාහයකින් পায় බිම තබමින් සක්මන සතියෙන් කරගෙන ගියෙමි. අන්තිමට මේ ඇති යන්න මගේ සිත කිව්වා. ඇයිද කියා මේ මගේ සිතට ආවේ කියා පරීක්ෂණය කරන්නට පෙර මම භාවනා ආසනයේට පැමිණ වාඩි වුනිමි. පරියංක භාවනාව. මා අසුන් ගත්තේ ඊතා සැනසුමකින්ය. ආනාපාන භාවනාව මම ආරම්භ කරන්නට ඌෙමි. මුග වේලාවක් මා රැඳී සිටියේ පුදුම ශාන්තියකින්ය. පුදුම කෘතඥතාවයක් මගේ සිතේ ඇතිවිය. සුද්ධ පිරිසිදු වාතාවරණය මම අතිශයින් රස වින්දෙමි. ජනිල් රාමකල සිත් කළු පැලෑවද එය සුදු ටයිල් පොළවේ පරාවර්තනය වූ සැටි මගේ සිතේ හුඟ කාලයක් රැඳී සිටියේ. ඒත් ඒ මායාවක් නේද කියා මම දැනගෙන සිටිමි. මේ මනසින් සකස් කළ මනෝ සංකාරවල ඇති සැටියද බාහිර ලෝකයේ ඇති සැටියද මා අවබෝධ කරගත්තේ කෙසේද? දැන් මගේ සිතේ තිබුණේ කාමයෙන් හටගත් කලාත්මක දර්ශනයකින් යුත් ශාන්තියක් නොව ව්‍යාපාදයකින් හටගත් දෙබසකි. ඒ මොහොතේදී මට මතක් වුණේ ජොහානස් සෙබස්ටියන් බාක් නම් බටහිර සංගීතඥයාගේ බ්‍රැඩන්බර්ග් කොන්චේෝ අංක 3ය ඔහුගේ ඊටා වේගවත් ව්‍යාපාදිකයේ යුත් වාචික කායික නිර්මාණ කළ කෙලියයි මා නැවත සතියේ රාමුවෙන් පිටගොස් තිබෙන බව මට මම දැනගතිමි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ අමනාපයට ඉවසිල්ලට මා තව තවත් මගේ දුර්වලතාවයන් ඉදිරිපත් නොකරන්නේ. මේ මෝහයෙන් හටගත් වார்த்தාවකට සමාව දෙනු මැනවයි මා ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය සක්මනේ ඇවිදිනකොට අනුපැදුර ගොරෝසු බව වැටෙනවා නම් බාහිර හේතුවක් නිසා වේදනාව වෙනවයි කියලා තියෙනවා. පස්සේ කියලා තියෙන එක නැති වෙනවයි කියලා. ඒතරට විලම්බිර කැක්කමක් ඒක අභ්‍යන්තර වේදනාවක්. බාහිර කිසි දෙයක් සම්බන්ධ නැහැ. ඒත් වේදනාව තමයි. ඒ නිසා අපේ කය අපේ හිත මොනවා හරි දෙයක් අල්ලන්න හදනවා. පිටේ ඉන්න කෙනෙක්ගේ දෝෂයක් දකිනවා නැත්නම් ඇතුලේ දෝෂයක් දකිනවා. හැම වෙලාවෙම ජීවත් වෙන බවට මොකක් හරි පීඩනයක් මොකක් හරි ඝර්ෂණයක් මොකක් හරි පිරිමැදීමක් තියෙනවා. හැබැයි මේ පිරිමැදීම සතිය තියෙන බවට ලකුණක් කරගත්තොත් ඒක සත්ෝෂයක් වෙනවා. මන්ට ඉස්සෙල්ලා සත්‍ය තිබුණේ කටු ඇිනවා වගේ ලනුපැදුරේ. ආසේ සන්තෝෂය ආවේ සතිය ආවේ විලිම කැක්කුමේ. මේ හැම කැක්කුමක්ම හැම පිපුරුමක්ම සතිය තියෙන බාට ලකුණක් කරගත්තොත් අපිට හැම ජීවිතේ පුරාවට දැනෙන දැනෙන හැම වෙලාවෙදීම ඒක සතියට අරමුණක් කරගන්න. වේදනාව දුක් වෙන්න පුළුවන්, සැප වෙන්න පුළුවන්. නමුත් විඳින්නේ වර්තමානෙමයි. වේදනාව කියන එක රූප වගේ අතීත අනාගතයට අදාළ නැහැ. වර්තමාන තියෙන නිසා දැනෙන දැනීම්, විඳින විඳීම් සියල්ලම සතියට ආහාර කරගන්න. එතකොට අපිට බලන්න පුළුවන් දවසේ කොයි වෙලාවෙද සතිමත් වෙන්න බැරි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී දකුණු පාදයේ ඔසවද්දී දකුණ ලෙසත් වම් පාදයේ ඔසවද්දී වම ලෙසත් මෙනෙහි කරමි. සතිමත්ව පියවර 10ක් පමණ තැවීමට හැකියිය. මෙලෙස දිගටම සක්මන් කරන විට සිරුර පුරා කසන ස්වභාවයක් ඇතිවිය. එය දිගින් දිගටම සිදුවිය. එහිදී සතිය පිට ගියේය. වේදනාව දරා ගැනීම ඊට අඩුය. සුළු වේදනාවක් දැනුණද සතිමත් බව නැතිවන්නේය. පරයන්කේදීත් මුල් පැය භාගය පමණ එකම ඉරියව්වෙන් සිටිය හැකි අතර සතිය නිතර පිටයයි. ඉතිරි පැය භාගය කෙසේවත් සතියෙන් සිටිය නොහැක. මම භාවනාවට නවකෙක්මි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමි. අර මුල් කොටසේ උත්සාහ කරනවා ඊටම සියුම් හිරිහැරයක් ආවත් සතිය කැඩෙන්න හේතු වෙනවයි කියලා. නමුත් මේ මේක සතිය සියුම් වීම නිසා, තීක්ෂණ වීම නිසා, ප්‍රනීත වීම නිසා වෙන දෙයක් මිස සතියට අරියාදුවක් නෙමෙයි. ඊටාම පුංචි දෙයකට පවා සංවේදී වෙනවයි කියලා කියන්නේ ඩ්‍රම් එක හොඳට ඇදිලා තියෙන වෙලාවේ පොඩි තට්ටුවක් කරුවත් හරි සද්දයක් දෙනවා. වයලින් එක හොඳට සුසර වෙලා තියෙන වෙලාවේ අත වැදුනත් දිග නාදාවලියක් ඇති කරනවා. ආයි වගේ හිත සංවේදී වෙනකොට ඊටාම් පුංචි දේවල් පවා දැනෙන්න පටන් ගන්නකේ හිරිහැරයකට ගන්න එපා. මේක සතියේ තියුණු වීම නිසා, දියුණු වීම නිසා, ප්‍රනීත වීම නිසා වෙන දෙයක් කියලා ඒකට තවත් උනන්දුවෙන් බලන්න හිටියොත් එන්නේ එන්නේ එන්නේ සතිය තව තව දියුණු තියුණු වෙනවා. ඒක ලොකු සංච ගොඩක් අකට පාවිච්චි කරවද්දී ප්‍රනීත වෙනවායි කියලා. ඉදුණම් ප්‍රනීත වෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි කොච්චරක් පොඩ්ඩයිද මේ ඉඳුරංගෙන් වැඩ ගන්න කියලා. දුවට භාවනා කරපුවා හොඳට සුසර වෙච්ච වයලින් එකක් වගේ හොඳට බේපරත් වෙච්ච වේස් වෙච්ච ඩ්‍රම් එකක් වගේ හැම දෙයක්ම තේරෙන්න පටන් ගන්නවා. ඒකේ කෙලවර තමයි ඔය දිබ්බ චක්කු ඥාන දිබ්බ සෝත ඥාන කියලා කියන්නේ ඊටාම පුංචි දෙයක් පවා ඈත සිදුවෙන එකක් පවා ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් කරදරයක් කරගත්තොත් මම දන්නේ නැහැ ඔන්න තරහ වෙන්න එපා. දිබ්බ සෝත දිබ්බ චක්කු නැති වෙයි. ඊතර ගිහිල්ලා කියන්නවත් දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. මේ ඇති වේගෙන එන දිබ්බ චක්කු දිබ්බ සෝත වලට කරදර කරනවා. සයනස අවසාන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මගේ සතිමත් වීමේ විස්තර ඊයේ සඳහන් කර නිසා වරහන් ඇතුළේ කමඨහන් වාර්තාව අද ඒ පිළිබඳ නොලියමි. ඔබ වහන්සේගේ උපදේශ අනුව ඉදිරියට කටයුතු කරගෙන යන්නෙමි. රාජකාරී ජීවිතයට හා නිවසේ වැඩ කටයුතුවලදී සතිමත් වීමට හැම විටම වීරය වඩමි. එමගින් ආතතිය අඩු වී සැනසෙල්ලක් ඇති වේ. ඊයේ හවස 5ට ධර්ම දේශනාවේදී දේශයේ පිළිබඳ ගෞරවනීය චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ දීර්ඝ දේශනයක් සිදු කළා. ඒ සතිමත්ව අහගෙන සිටීමි. මෙහිදී ආරි උපවාදයේ පිළිබඳව දේශනා කළා. ආරි උපවාදයක් සිදු කර ඇතනම් අදාළ ආර්යයන් වහන්සේට වැඳ වරහන් ඇතුළපත් කඩේලා සමාවගත යුතුද? ගත යුතු බවද මිය ගොස් ඇතිනම් මිහිදන් කළ ස්ථානයට ගොස් වැඳ සමාවගත යුතු බව මා ධර්මදේශනයේදී අසා ඇත්තෙමි. එහෙත් ස්වාමින් වහන්සේ නොදැන සිතහා වචනෙන් මෙසේ ආරූපවාද සිදු වී ඇතිනම් සිතිනාතන හෝ නොදැනී නම් එයින් සමාව ගත යුතු ආකාරය පැහැදිලි කර දෙන ලෙස ගෞරව නමස්කාරව ඉල්ලා සිටිමි. වරහන් ඇතුළේ ඉදිරියට එවන්නක් සිදු නොවුවත් අතීතයේ වැනි දෑ සිදු වී ඇත. උපදෙස් ලබා දෙන ලෙස ඊතා කාලිනිකෝ ඉල්ලා සිටිමි. අපහට යා යුතු නිවැරදි ධර්ම මාර්ගය පෙන්වා දෙමින් අවවාද අනුශාසනා කරන ඔබ වහන්සේ ඇතුළු මිහි වැඩ වසන සියලුම ස්වාමින් වහන්සේලාට උතුම් තුරුණුවයි ආශිර්වාදය මේ අත්භවයේදීම නිවනින් සැනසීමම ලැබේවා. ඔය විදිහට ආරූපවාසක තියෙනවනම් පරියන්කේ මුලදී දේරුවන් කමා කරගෙන ලෝකයේ මේ තාකල් පහළ වෙච්ච සියලුම ආර්යයන් වහන්සේලාට වැඳලා සමාව ගන්න. උනත් එකයි නැතත් එකයි බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ ගිහිල්ලා ආශීලු ආර්යයන් වහන්සේලාගෙන් සමාව ගන්නවා හිතේ. ඒකකොට ඔය දැකලා වැඳලා සමාව ගන්නවා ඕ ආදාහනය කරපතන සමාව ගන්නවා වෙනුවට ඕක තමයි සාමාන්‍යයෙන් කරන්නේ වාඩි වෙලා සීලය ආවර්ජනය කරලා තුනුරුවන් කරු සිහිපත් කරලා තුනුරුවන්ට වන්දනා කරලා සීල ආර්යයන් වහන්සේලාට වයින් නැත්නම් සංඝ ගුණය කියනකොට ඒක සාමාන්‍ය සිද්ධ වෙනවා. නමුත් මේ වගේ සැක තියෙන කෙනෙකුට කරන්න තියෙන්නේ සීල ආර්යයන් වහන්සේලා සිහිපත් කරලා සමාව ගන්නවා හිතේ. දැන් අපි බලාපොරොත්තු වෙච්ච කාලය સમાප්තයි. සති දෙක තුනක ඉඳලා තියෙන ගැටලුවක් ගැන ටිකක් විස්තරයක් අහගන්නයි වුමනාව තියෙන්නේ. පෙර කරන ලද කර්මයක ඵල විපාක වශයෙන් ලැබී තිබෙන පසින්දුරන්ට ගෝචර වන රසගඳ පහස නිසා සිතක් පහළවන සැටිත් ඒ සිතේ ඇතිවීම නැතිවීම බලමින් සිටින විට ඇති වෙන නැති වෙන බවම දැනගන්නටත් ඒ වගේම ඒ තමන් කියන්නේ මෙතන දැන් තියෙන්නේ සිතක් පමණයි. ඒ සිතත් ඉහලක නිකන් අවකාශයේ තියෙනවා වගේ අවකාශයේ තියෙන දෙයක් වගේ විශේෂින් විදියට බොහොම ප්‍රබාස්වර තැනක ඉන්නේ. දැනෙන්න තියෙන්නේ හැම දෙයක්ම ඇති වුණු දේවල් නැති වුණා කියන දේ විතරයි මට දැනෙන්න තියෙන්නේ. අන්තිමට මට තිබුණේ හිතක් විතරක් කියන තැන විතරයි මං උන්නේ. ඒ හිතත් ඒ වගේම නිකන් කිරණක් රශ්මියක් වගේ ගිහිල්ලා ඒක අවස්ථාවකයි ඒක සිද්ධ වුණේ. ඒ රශ්මියත් හරියට නිකන් ආකාශයේ තිබුණු නිකන් හිරුදාවත් සමග තියෙන හිරු එළියේ රශ්මිය හා සමග මේ කිරණත් එකට බොඳ වී මැකී මැකී ගොස් සිතත් මැකී ගියා වගේ දැනෙන තත්වයක් ඇති වුණා. ওই වගේ දැන් කොයි වෙලාවක මං පරියන්කයට ඉඳගත්තත් බොහොම ආයාසයක් නැතුව අනායාසයෙන් එතන ඉන්න පුළුවන්. ඉතින් මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේගෙන් උපදේශක් තවත් ඉදිරියට මට බලාගෙන ඉන්න පුළුවන්. එතන කිසිම ගැටලුවක් නැහැ. බොහොම ප්‍රබෝෂර තැනක් එතන ඉන්නත් පුළුවන්. කිසිම ලෝභ දේශ කොහොමත් එතන නැහෙනේ. ඉතින් හොඳට ඉන්න පුළුවන්. ඒ ඉදිරියටත් ඉතින් ඒ විදිහටම කරගෙන යනවද තව ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක දිගට කරගෙන යන්න ඕන එක බෑනේ යන්න වැටේනවා. නමුත් හිත ගියා කියලා දැනගන්නේ කවුද? මොකේද වැටෙන්නේ හිත නැතුණා කිය. නෑ දැන් අර කිරණත් එක්ක නිකන් ඒක හරි කිරණ කතාවකට යන්නකෝ. දැන් හිත නැති උනායි කියලා දැන් හිතත් නැති උනායි කියලා කියුණානේ මොකෙන්ද දැනගන්නේ හිත නැති වෙච්ච බව. ඒකත් දැක්කේ හිතෙන්මයි. ඒ කියන්නේ හිත නැතිලා නෑ. එතනත් අර හිතෙන්ම වගේ නිකන් අට ඒක නිකන් මැකිලා ගියා වගේ හරියට නිකන් අපි ඉරක් ගැහුවාම ඒක ඉරේසරයකින් මැකුණා. ඒ කතාව නෙවෙයි. මේක හිතේ නැතිවීමක් කියලා කියන්නේ කවුද Tamanට? මට දැනුනේ මේ විදිහට නිකන් ඒ හිතත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේක මේ හිත නැතිවීමක් කියලා කවුද අර්ථකථනය දෙන්නේ? දීලා තියෙන්නේ මමයි. මම ඒක තමයි එයා හොඳටම බලවත් වීමක් වෙන්නේ එතන. තිබ නැතිවීම නෙවෙයිලා තියෙන බොන්නටම බලවතල මෑණියෝ gediy පිටින් කාලා. අහගෙන ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා. ඒ කියන්නේ හිත නැතුණා කියලා කියන්නේ හිතමනේ. හොරාගේ අම්මයි පේන ආවට පස්සේ කියන ඕක හොයලා වැඩක් නැහැ හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද පුතානේ හොරකම් කරලා තියෙන්නේ. ඒ වගේ මේ හිතේ තියෙන චපටි චපල ගති වලට රැවටෙන්න එපා. ඔව ඕන දෙයක් වෙන්න පුළුවන්. ඕනේ ඕක හිතේ ඇතිවීම කියලා කියන්න පුළුවන්. හිතේ නැතිවීම නෙවෙයි හිත ওই තරම්ම ශපයි. චපලයි. ওই තරම්ම වංචනිකයි. ওই තරම්ම ෂටයි. ඔය ඔය වෙන්න අරින්න ඕන. ඕකට හිතේ නැතිවීම කියලා කියන්න යන්න එපා. එතකොට මෝඩකමක් වෙන්නේ. අන් එනවා. අන් තාම ගැට තියෙන්නේ. ආ ඉස්සරහට හොඳට අන් දෙකක් එනවා. අත ගාලා බලන්න වෙනවා. මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා තව කාටට කියනකොට දැන් මට කියනකොට මට වැටිද්දී කියන ඉතින් මට ඇත්තටම එහෙම කියන්නත් ලෝභයි හිත නරක වේද කියලා. නෑ නෑ නෑ නෙමෙයි කන්නේ. කිව් තරමට බැන්න තරමට මට සතුටුයි. නෑ හිත නැති මොකද මට මේක හදාගන්න ඕන. හිත නැති වුණා නැති නරක වෙන දෙයක් නෑ නෑ. නෑ ඒ නිසා මට මේ පැත්තකුත් තියෙනවා. නමුත් මේ හිත කියන මේ දේවල් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන සේරම සම්පප්පලාපනේ. මෙහා ඇවිල්ලි වල දෙන්නේ නිකන් සුප්‍රබුද්ධ තාලට මවලා දෙන්නේ. අපි gediy පිටින් කනවනේ. කාපුවාම හිත දෙකොණෙන් hina වෙනවා නේ. මෙහෙමත් තකදීරු මෑණි කෙනෙක් අම්මණ්ඩියක් කන්න එපා, ওই තරම් කන්න එපා, රහත්තල් ගන්න කිරලා කන්න. කියන එකෙන් තමයි ඇල්ලලා දෙන්න පුළුවන්. කිව්වේ නැත්නම් ඉතින් රහත් තමයි. කිව්වේ නැත්නම් තියාගෙන හිටියොත් හරි. කියන්නේ අපි අහිංසක නිසානේ. අපි කියන්නේ නිහතමානී නිසානේ. ඒකට මම පරිසංගෙන්න ඕනේ වැඩි රිදවන්නේ නැතුව. ලාවට නිකන් පොල්තෙල් ගාලා අත ගාලත් කියලා දෙන්න ඕනේ. මොකෙන්ද ඔය හිත නැතුණා කියලා කියන්නේ. ඔක ප්‍රകൃතියක්ද පිළිබිබුවක්ද? හැබැයි ස්වාමීන් වහන්සේ ওই වගේ වෙලාවන් නිකන් මට දැනෙන්නේ මගේ ඔළුව නිකන් මේ මොකුවත් නැහැ ඒක හරි මොකවත් නැති කතාව වෙනයි හිත නැතුණා කියන කතාව වෙනයි නෑ නෑ මම මේ කියන්න හදන්නේ මොකවත් නැතුණයි කියන කතාව ඒක අපිට පිළිගන්න පුළුවන් මේක මගේ හිත නැතිවීමක් කියලා කියන්නේ තරම් මෝඩ වෙන්න එපා තකතිරු වෙන්න එපා වංචනික දේවල් කනකොට රාත්තල් ගන්න කියලා කණ්ඩ මේ ෂටයි මායාවි වංචනිකයි ඉතියේදි කතා කරන එකෙන් තමයි අපි ගැලවෙන්නේ මෑණියෝ වෙන මොකුත් නෑ අපට අපි එහෙම දැනන අපි සභාවක් ඉදිරියට කියන්නේ හැදෙන්න ඕන නිසා. ඒ හැදෙන්න ඕන ගතිය විතරයි අපිට ඉතුරු වෙන්නේ. මට දැන් සති දෙක තුනක ඉඳලා ওই ගැටලුව තිබුණා තියෙනවා. ඒ නිසා නිතරම සතියෙන් ඉන්නකොට සතියේ සති දෙක වෙනවා තුන සතියෙමයි. සති. සතියෙම ඉඳ ගියාම දෙසතිය වෙනවා තුන් සතිය වෙනවා. දිගටම ඉඳ ඔය දෙන ලනු ඛණ්ඩේපා කනකොට ඛණ්ඩ ලනුවක් කියලා හිතාගන්න. නාඩගමක් කියලා හිතන, රැවටිල්ලක් කියලා හිතන, වංචාවක් කියලා හිතන, ෂටකමක් කියලා හිතන, ප්‍රයෝග ගතියක් කියලා හිතන. වංචනිකයි ඒකට ප්‍රශ්න නැහැ. මේ මේ හිතයි නැති උනේ කියලා කියනවා නම් අනිවාර්ය ව්‍යාකරණෙත් වැරදි. සාමාන්‍ය බුද්ධියත් නැහැ. ඒක අපි මතක් කරලා දෙන්න ඕනේ. එයා ඕන දෙයක් කියයි. එයා මොනවා කිව්වත් අපි දැනගන්න ඕනේ. එයාට එහෙම කියන්න ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ නැති වුණා නම්. එහෙම කියනකොට තේනවා. හරි හරි හරි හරි. හරි හරි හරි. තේරුණා. දැන්. හොඳයි තේරුම් සරණයි දීර්ඝායු සම්පන්න. දැන් අපිට තියෙන විනාඩි 50කට විව්‍යාසන කාලයක් සක්මන් භාවනා කරන්න. අපි විනාඩි 50ට පස්සේ නැවත මෙතන එකතු වෙනවා. පරියන්ක භාවනාවකට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.